සුබුදෑසනක් කියලා ඔබ සියලු දෙනෙක්වම අද දවසේ පිළිගන්න කැමති මෙදේව මෙහේ ආරම්භය සඳහා දෙවන් වහන්සේගේ වචනය කොටසක් මං කියවන්න කැමති මුලින්ම. ගීතාවලිය අනුතුමනි පරිච්චේදය. ස්වාමින් වහන්සේ රජකම් කරන සේක. උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටින සේක. ස්වාමින් වහන්සේ පැළඳ සිටින සේක. උන්වහන්සේ ශක්තිය නැමැති ඉඟපටිය බැඳගෙන සිටින සේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ. ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ. ඔබ සදාකාලයේ පටන් සිටිනසේක. ස්වාමිනි ජලධාරා වූ නැගුණෝය ජලධාරාවූ ශබ්ද නැගුවෝය. ජලධාරාවූ රැල නගිති. මහත් ජලගෝෂාවන්ටත් මූදේ බලවත් රැලවලටත් වඩා උසස්ථානයෙහි ස්වාමින් වහන්සේ බලවත්ය. ඔබගේ ශික්ෂා ඉතාස්තීරය. ස්වාමිනි සදහකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය. අපි යාඥා කරමු. ප්‍රේමාන්ත දෙවී ස්වාමීන් වහන්ස වහන්සේට ස්තුතියි ස්වාමිනේ මේ දුන්න අනර්ග දවස අනර්ග වෙලාව නිසා. ඔබහන්සේගේ අභිමුකයට ඇවිල්ලා ඔබහන්සේව නමස්කාර කරන්න ලැබීම ඔබහන්සේගේ වචනය අහන්න දැනගන්න ඉගෙනගන්න ලැබීම අපිට භාග්‍යයක් ස්වාමිනී. ඒ ප්‍රීතිය ඔබහන්සේ හැම දවසකටම දෙන නිසා අපි ඔබහන්සේට ස්තුතියි කියනවා. මේ අන්තර්ජාලය ඔස්සේ අද දවසේ ස්වාමිනේ ඒ සහභාගි වෙන හැම්ම කෙනෙක්ව ඔබහන්සේ ස්පර්ශ කරන්න. ස්වාමිනී ඔන්දුකින් කරදරෙන් වේදනාවෙන් ප්‍රශ්නවලින් ඉන්නවද. ඔබහන්සේ ඔවුන්ගේ සැනසිල්කාරුවෝ. ස්වාමිනි ඔබහන්සේ ඔන්න සුවපත් කරන්නේ. ඔබහන්සේ ඔන්න ශක්තිමත් කරන්නේ. ස්වාමිනි ඔබහන්සේට සියල්ලෙන් සියල්ලට ගෞරවෙන් ගෞරවයට මහිමයෙන් මහිමයට පත් කරමින්. වහන්සේගේ නාමය අපි උසස් කරනවා. අමේන්. Matter. ස්තුතියි දෙවී ස්වාමින් වහන්ස. ඔබහන්සේගේ වචනය ස්වාමිනි අපිෝ සුවපත් කරන නිසා. ස්වාමින් වහන්ස ඔබහන්සේගේ වචනය අපිෝ ශක්තිමත් කරන නිසා. අපි ඔබහන්සේට අනේක වාරයක් ඒ ස්තුතිය අපේ පුද කරනවා දෙවී ස්වාමීන් වහන්ස. එයයි අපේ බලය එයයි අපේ ශක්තිය ස්වාමිනි අපේ මුළු ආත්මයට මුළු හදවතට ස්වාමිනි දැනෙන්නේ ඔබහන්සගේ වචනය බලය ඇදවී ස්වාමිනී. අපි ඔබහන්සේට ස්තුති ප්‍රශංසා දෙනවා. ඔබහන්සේට ගෞරවය දෙනවා. අපි ඔබහන්සේට මහිමය දෙනවා දෙවී ස්වාමී. जीवने हे alevein pura vanna obedahu o yesuni mage වගේ මට කියන්න සමිදුනේ ඔබමා තෝරාගත්තේ ඇයිදෝ ඇයිදෝ මට කියන්න සමි මට කියන්න සමිඳුනි ඔබමා තෝරාගත්තේ ඇයිදෝ මට කිය වන්නේ කවදද ස්වාමිනිය වහන්සේගේ ප්‍රේමය ස්වාමිනී එනිමක් නැති ප්‍රේමය වහන්සේගේ අමිල වූ ස්නේහය දෙවී ස්වාමිනිය වහන්සේගේ දරුවන් කෙරෙන් කිසිම දවසක පහවයන් නැති නිසා දෙවී ස්වාමිනේ අපි ඔබහන්සේට ස්තුති කරනවා ස්වාමිනි මොන ප්‍රශ්න තිබ්බත් මොන බාධක තිබ්බත් මොන තත්ත්වයක හිටියත් දෙවි ස්වාමිනේ ඔබහන්සගේ වචනය තුළ ඔබහන්සගේ දරුවන් පවතිනවා නම් ස්වාමින ඔබහන්සගේ වචනේ ඔබහන්සේ කියනේ අනපනත් ඔබහන්සගේ දරුවන් පිළිපදිනවා නම් ස්වාමිනේ ඔබහන්සේ ඔවුන් එක්ක හිටගෙන ඔවුන් සමග එහැම්ම දුකක් කරදරයක් වේදනාවක් මැද්දේ ජයග්‍රහණය කරා ඔබහන්සේ ඔවුන්න ස්වාමිනී රැගෙන යනවා දෙවී ස්වාමින් වහන්ස. ඔබහන්සේට ස්තුතියි ස්වාමිනී දිනපතා ඔබහන්සේගේ දරුවන්න ඔබහන්සේ ශක්තිමත් කරන නිසා. ස්වාමින් වහන්ස ඔබහන්සේ බලය දෙන නිසා ඔබහන්සේ ආලේප කරන නිසා ස්වාමිනේ ඔබහන්සේට ස්තුතියි දෙවී ස්වාමින් වහන්ස. සුදාත්මියනි යවහන්සගේ ආත්මයානන් තුළින් මේ කාලේ ඔබහන්සගේ දරුවන්ව වඩ වඩා රැගෙන ගියන මැනව දෙවී ස්වාමීන් වහන්ස. ඔබහන්සේයි ඔන්ගේ ශක්තිය වෙන්නේ. ඔබහන්සේයි ඔන්ගේ සරණ වෙන්නේ දෙවී ස්වාමීන් වහන්ස. වහන්සගේ වචනය කියනවා ස්වාමිනේ අපිට උපකාරය පැමිණෙන්නේ වෙන කිසි කෙනකින් නෙමේ ස්වාමින් වහන්ස. යහස පොලෝ මැව්වා වූ වහන්සේගේම පමණයි දෙවී ස්වාමීන් වහන්ස. ආත්මයානනී වහන්සේ අපිෝ රැගෙන ගිය මැනව 你是 one ස්වාමිනය වහන්සේට සූති ප්‍රශංසා දෙමින් ස්වාමින් වහන්ස විමොහොතේ ස්වාමිනි අපේ හදවත් අපේ ජීවිත අපි සම්පූර්ණයෙන් ඔබහන්සේට බාර කරනවා. ස්වාමිනි න්‍යන්තර්ජාලය ඔස්සේ ඔබහන්සේගේ අභිමුකයට ඇවිල්ල එන්න ඔබහන්සේගේ දරුවන් හැම්ම දෙනෙක්ව ඔබහන්සේට බාර කරනවා. ස්වාමිනි මේ කරදර කාලේ මේ පීඩා කාලේ ස්වාමිනි මේ අමාරු කාලේ හැම මනුෂ්‍යයෙක්ට ස්වාමිනේ ඔබහන්සේ ස්වාමිනි ස්පර්ශ කරමින් ඔවුන්ට අවශ්‍ය කරන සහනය ඔවුන්ට අවශ්‍ය කරන සුවය ස්වාමින ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රීතිය ඔවුන්ට අවශ්‍ය කරන අනිකුත් හැම දෙයක් ස්වාමින් වහන්ස ඔබහන්සේ ඔබහන්සගේ කැමැත්ත ඔබහන්සගේ අභිමතය පරිදි ඔබහන්සගේ දරුවන්ට ලබා දෙන්න දෙවී ස්වාමින් වහන්ස. ඔබහන්සේ මේ කිසි කෙනෙක්ව ඔබහන්සේ අත හැරලා නෑ ස්වාමිනේ වහන්සේ අද දවසේ ඔවුන්ව ස්පර්ශ කරමින් ස්වාමින් වහන්ස උන්ට බලය දෙන්න යනවා ස්වාමිනි මේ කාලයේදී දේවල් කරන පිණිස. ස්වාමිනි තවත් මනුෂ්‍යයෙක්ට ඔබහන්සේ ගැන කියන්න ඔබහන්සේ ගැන දැනගන්න සලස්වන්න මේ කාලයේදී ඔබහන්සේ ඔවුන්ට උපකාර කරන්න දෙමින් ස්වාමින් වහන්ස. ස්වාමිනි ලැබෙන හැම අවස්ථාවක් ස්වාමිනි අපිට ලැබෙන හැම තප්පරයක් ඔබ වහන්සේ වෙනුවෙන් කැප කරන්න. ඔබහන්සේ මඟ පෙන්නන විදියට වහන්සේ අපිට බලය දීලා තියෙන විදියට ස්වාමිනේ අපිට දේවල් කරන්න මනුෂ්‍යයක ශක්තිමත් කරන්න මනුෂ්‍යයක ඔස්සවන්න ස්වාමිනේ ඔබහන්සේ වෙතට දිනාගන්න ඔබහන්සේ මේ කාලේ හැම කෙනෙක්වම බලවන්ත ලෙස ඔබහන්සේ ස්පර්ශ කරන්න. ඒ තුළ සියලු ගෞරවය මහිමය ස්වාමිනේ අපි ඔබහන්සේ වෙතටම අභිබුද කරනවා. යේසුස් වහන්සේගේ බලවන්ත නාමය කන්නකොටගෙන. ආමේ. සිලු දෙනාටම ජේසු පිහිටයි ජෙසුස් වහන්සේගේ ප්‍රේමය තුළ අද දවසිදි මං ඔබට ආචාර කරනවා අද අපි එකතු වෙලා ඉන්න ස්වාමින් වහන්සේගේ වචනය මෙනෙහි කරන්න වචනය අසන්න ඉතින් අපි මේ වෙලාවෙදී යාක්ෂාවෙන් දෙවියන් වහන්සට මේ කාලය බාර කරනවා. අතිශුද්ධ ධර්මිෂ්ඨ පියාණනේ මේ වෙලාවේ අපි ඔබ වහන්සේගේ පාදපත්මයට එන ඔබ වහන්සේගේ පාද පාමුල වැටිලා අපි ඉල්ලන අපිට කතා කරන්න කියලා සුද්ධාත්මනේ ඔබ වහන්සේ අපේ හදවත් දකින තැනන් වහන්සේ අපේ ජීවිත දකින දෙවියන් වහන්සේ අපේ ජීවිත හදාගන්න අපේ ජීවිත වහන්සේට තව ලං වෙන පිණිස ස්වාමීන් ඔබ වහන්සේ වචනය තුලින් අපිව ධෛර්යමත් කළ මැනව ඔබ වහන්සේ කතා කළ මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ ශුද්ධයි ඉතින් ඒ ශුද්ධ දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනය අපිව පවිත්‍ර කරනවා අපිට ධෛර්යය ගෙන දෙනවා අපි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට මාරු කරනවා. ඉතින් ඔබත් එක්ක මම අද දවසේදී බෙදා ගන්න කැමති පාවල්තුමා විසින් රෝමවරුන්ට ලියූ හසුනේ දොළොස්වැනි පරිච්ඡේදය මේක ඔබ බොහෝ වර කියවලා නැති බොහෝ වර දේශනා අහලා නැති. ඉතින් දෙවෙනස මට හදවතට කතා කරපු දේ මම ඔබත් එක්ක බෙදා ගන්නවා. අපි ශුදත්ම වස්ත්‍ර බාලකරන්සේම උන්වහන්සේ අපිට කතා කරයි. ඉතින් මේ අවුරුද්ධ පටන් ගත්තිම දෙවියන් වහන්සේ මට මගේ ජීවිතයට මේ අවුරුද්දේ දුන්න වචනය තමයි රෝම දොළොස්වැනි පරිච්ඡේදයේ එක දෙක කියන පදය. ඉතින් මම මේක තදින් අල්ලගත්තා. ඒකට මම වැඩ කරගෙන යනවා. ඒක මගේ ජීවිතය තුළ පළදරන්න සලස්වන්න මම මට හැකි දේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් කරනවා. මම නෙමෙයි දේ කරන්නේ. සුදාමෙන් වහන්සේ අපි නෙමෙයි අප වෙනස් කරන්න ශුද්ධාත්මන් වහන්සේති අපි දෙවියන් වහන්සට බාර කරා වගේ අපි ඒ වචනය බලන්න යන මං ඔබ ඔබට කියවන්නම් ඔබ ඔබ ගාව බයිබලයේ තියෙන බව මම විශ්වාස කරනවා ඉතින් ඔබ පෙරලා ගත්තනම් අපි බලමු රෝමවරුන්ට ලියු හසුනේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා අද 12 වෙනි පරිච්ඡේදය තමයි අපි බලන්න යන්නේ. ඉතින් එතන ලස්සන මාතෘකාවක් ලියලා තියෙනවා අලුත් ජීවිතය. අපි කැමති හැමතිස්සම අලුත් වෙන්න. අපි කැමති අපේ කාමරය අපේ ගෙදර නිවස අපි ඉන්න ස්ථානය ලස්සට තියාගෙන අලුත් කරන්න නේ බොහෝ ගෘුවණයන් කැමති අද මෙතන තියෙන පුටු සෙටිය අහ පැත්තට දාන තව ටික කාලෙක ආ මම මේ මේක මෙතෙන්ට දානවා මම මේක මෙතන එල්ලනවා අපි ආසයි පොඩක් අලුත් වෙන්න අපි අලුත් ඇඳුම් අඳින්න ආසයි අලුතෙන් හිතන්න ආසයි ඒ වගේම අපේ බාහිර ජීවිතය අලුත් වෙනවා වගේ අපේ අභ්‍යන්තර ජීවිතය අලුත් කරගන්න කියලා ස්වාමින් වහන්සේ අපිට මේ වෙලාවේ කතා කරනවා. මේ උදෑසන උන්වහන්සේ කියන අනු ජීවිතයක් ගැන. පළවෙනි පදේ කියනවා එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගින් ඉල්ලමි. හිතන්න අපි හොඳට මෙනෙහි කරොත් මොනවද අපිට පූජ කරන්න තියෙන්නේ? අපේ ශරීරයන් ජීවමාන වෙච්ච ශුද්ධ ඒ වගේම දෙවියන් වහන්සේ විසින් පිළිගන්න පුළුවන් යාගයක් කොට ඔප්පු කරන්න කියලා පෞල්තුමා මෙතන දේ වචනෙන් කියනවා අපිට දේ වචනෙන් මඟ පෙන්වනවා. අපේ ශරීරයන් ශුද්ධත්මන් මාසිකේ මාලිගාව. ඒ වගේම අපේ ශරීරයන් තුලින් උන්වහන්සේට පූජාවක් අවශ්‍ය කරලා තියෙනවා. මේ පූජාව එකක් ජීවමාන වෙන්න ඕනේ. ඔබ දන්නවා පරණගිවිසුමේ පූජාව ගැන අපි බැලුවොත් එහෙම පරණගිවිසුමේ විවිධ පූජාවන් තිබුණා. ආහාර පාන පූජාවන් තිබුණා. දීර පූජාවන් විවිධ පූජාවන් ඒ ඊශ්වර සෙනඟ දෙවියන් වහන්සේට ඔප්පු කරා. දැන් අපි හිතමු පරමකීර්තිම අපි හිතමු සතෙක් පූජා කරද්දී සතාව සකස් කරලා අල්තාරය මතට තැබුවට පස්සේ අල්තාරය මත ගින්නෙන් තමයි පූජා කරන්නේ නේද? එතකොට ඒ ගින්නේ ඒ සම්මේ සතා විනාශ වෙලා යනවා පිච්චිලා යනවා අළු වෙලා යනවා. නමුත් අපිට උන්වහන්සේ අලුත් ගිවිසුමේදී කියනවා පූජාවක් වෙන්න ජීවමාන පූජාවක් වෙන්න. ජීවමාන පූජාවක් කියන්නේ ප්‍රේමවන්තේනේ. ඒක අර පරණ ගිවිසුමේ අල්තාරය මත දැවෙන සතා වගේ නෙමේ. අළු වෙලා යන විනාශ වෙලා යන පූජාවක් නෙමේ. නිරන්තර පූජාසනය මත දැවෙන සදාතනිකව උන්වහන්සේ වෙත පූජාවක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ පූජාවනොට වඩා උතුම් පූජාවක් අපින් බලාපොරොත්තු වෙනවා යේසුස් වහන්සේ අප වෙනුවෙන් පූජා වුණා දැන් අපි උන්වහන්සේ වෙනුවෙන් පූජාවක් වෙන්න අවශ්‍ය කරලා තියෙනවා දෙවනසට අවශ්‍යයි අපි නිරන්තර ඒ අල්තාරය මත ජීවමානව දැවෙනවා දකිින් ජීවමානව පූජා වෙලා ඉන්න දකින්න ඒ පූජාව ශුද්ධ පූජාවක් වෙන්න ඕන ශුද්ධ වූ පූජාවක් වෙන්න ඕනේ ඒ වගේම දෙවියන් වහන්සේ විසින් පිළිගන්න පුළුවන් පූජාවක් වෙන්න ඕනේ. ඔබ දකිනවා කයින් සහ අබෙල් පූජාවක් අරගෙන එනවා. නමුත් ආබෙල්ගේ පූජාව දෙවියන් වහන්සේ පිළිගන්න අතර කයින්ගේ පූජාව ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් උන්වහන්සේ කැමති නෑ කයින් මගේ අපි පූජා කරනවට. කයින් මගේ පූජා කරනවට. මම හිතන කයින්ගේ ආකල්පයන් හරිව තිබුණේ නෑ. දෙවෙනාසි කියන උඹේ ආකල්ප හරිව තිබුණා නම් උඹේ සිත හරිව තිබුණා නම් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එහෙනම් අපි අපි පූජා වෙද්දී ප්‍රේමවන්තයනි අපේ සිත අපේ ආකල්ප අපි නිවැරදිව තියාගන්න ඕන. එනිසා අපි උන්වහන්සේට පිළිගන්න පුළුවන් පූජා කරනවා. සාශුද්ධ පූජා කරනවා. අපි අපි පව් කරමින් දෙවියන් වහන්සේගේ වචනයට එරෙහිව ජීවත් වෙමින් අපිට පූජාවක් වෙන්න බෑ. එනිසා අපි ඔබ මම පූජාවක් කරනවා නම් දෙවියන් වහන්සේ ඉල්ලනවා නම් ඒක එකක් උන්වහන්සේ වෙත ජීවමානව දවස් පතා නිරන්තර පූජාව ඉන්න ඕන. සහ උන්වහන්සේ පිළිගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ඒ වගේම ශුද්ධව ඒ දේ උන්වහන්සේට පූජා කරන්න. ඉතින් දෙවෙනි පදය මම ඔබට කියවන්නම්. නුඹලා මේ ලෝකේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත වූ යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙල්ලා මේ ලෝකේ ආකාරයට සමාන වෙන්න එපා. මේ ලෝකේ ආකාරයට සමාන වෙන්නේ නැතුව නුඹලා දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් පිළිගන්න පුළුවන් සම්පූර්ණ වූ දේ කුමක්ද කියලා දැනගන්න ඒක දැනගෙන සිත අලුත් කරගෙන අන්‍යකාරයත් එක් වෙන්න. දැන් අපි සමාන අපි කතා කරා පූජාව ගැන ඒත් එක්කම පවුල් සමා දෙවෙනි පදේ කියනවා සිත අලුත් කරගන්න. සිත අලුත් කරගන්න. මේ ලෝකයේ එක ගැටෙන්න එපා. ඒ ලෝකෙට සමාන වෙන්න යන්න එපා. මක්නිසාද සභාව කියන්නේ සභාවට කියන ග්‍රීක වචනේ එක්ලිෂ්‍ය පිටතට කැඳවා ගන්න ලැබූ උන්වහන්සේ සභාව කියන දේ පිටතට කැඳවා ගත්තා. පරණ සභාව පරණ ඊශ්‍රායල් අපි පුරාණ කිව්ස්මේ දකිනවා. මුල් සභාව ඒ කියන්නේ මුල් සෙනඟ දෙවියන් වහන්සේගේ මිස්වලෙන් පිටතට කැඳව ගන්නවා. ඔවුන්ව රතු මුහුදෙන් අරගෙන එනවා. එවිට ඔවුන් බෞතිස්මය ලබනවා. ඒ වගේම උන්වහන්සේ ඔවුන්ට විවස්ථාව දෙනවා. ඒ වගේ අපිව පිටතට කැඳවලා තියෙනවා සභාවක් විදිහට. ලෝකයෙන් පිටතට කැඳවලා දෙවියන් වහන්සේට බෞතිස්ම කුට උන්වහන්සේට කැප කරගෙන උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ තුළ බෞතිස්මය දීලා උන්වහන්සේ අපිව බලගන්වලා උන්වහන්සේ යම්කිසි කරුණාවකට ඔබ මාව කැඳවලා තියෙනවා. ඉතින් ප්‍රේමවන්තයනේ ඒක දැනගෙන ඒක සාක්ෂාත් කරගන්න සහ ගැලවීම සාක්ෂාත් කරගන්න අපි ඔය ගැඳූ කාරණාව මේ ලෝකේ ඉෂ්ට කරන්න ඔබට මට තියෙනවා අපේ හිත අලුත් කරගන්න. අපි හිත අලුත් වෙන්නේ නැහැ අපි ලෝකෙත් එක්ක හැමතිස්සම ගැටෙනවා නම්. මම විනිශ්චය කරන්න මෙතනට ආවේ නැහැ. නමුත් අද වෙද්දී සභාව බොහෝ සභාව කියන්නේ ඔබ මම. සභාව කියන්නේ යේසුස් වහන්සේගේ සෙනඟ. සභාවෙන් කීයෙන් කී දෙනාද මේ පූජාව කියන දේ තමගේ ජීවිතේ මෙනෙහි කරන්නේ පූජාවක් වෙන්නේ. අද කීයෙන් කී දෙනාද ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැතුව දෙවියන් වහන්සේට වෙන් වෙලා ඉන්නේ. අද එහෙ ඒ වගේ බහුතරයක් ලෝකෙත් එක්ක ගැටෙමින් යන අතර සමහර දෙනෙක් තමන් පූජා වෙනවා කියලා තමන් අන්‍යාකාරයත් එක් වෙනවා කියලා අමුතු තාලේ ආත්මිකකම කොළුවට අරගෙන අමුතු තාලේ විදියට හැසිරෙනවා. අපි ඉස්සරහට කතා කරන්න යමු 12 වෙනි පරිච්ඡේදයේ 9 පදේ 9 වෙනි පදේ ඉඳලා ඉස්සරහට බලමු ක්‍රිස්තියානි ජීවිතේ ප්‍රතිපත්ති ගැන කතා කරනවා. මේ අන්‍යාකාර ස්වરૂපයෙන් යුතු මිනිස්සයා මේ පූජා වෙන මිනිස්සයා තුල තියෙනවා ප්‍රතිපත්ති. අද ක්‍රිස්තියානි මිනිස්සයාට ප්‍රතිපත්තියක් නැති සෙනඟක් විදියට ගමන් කරනවා. උන්වහන්සේගේ වචනය අපිට මෙන්න අපිට මේ විදිහට මඟ පෙන්වනවා ප්‍රේමය වංචා රහිත වේවා නපුරට පිළිකුල් කොට යහපත ඇලුම් වෙයලා සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහ වෙයලා ගෞරවෙන් තම තමාට වඩා අනිත් අය උතුම් කොට සලකපල්ලා. අද මොකද වෙලා තියෙන්නේ? අද අන්‍යාකාර ඇත්තෙක් වෙන්න කියපු මේ වචනේ අල්ලගෙන හරියක් හරි අන්‍යාකාරයත් එක් වෙන්නේ නෙමෙයි. ආ මම ලෝකෙත් එක්ක කතා කරන්නේ මම අනිත් ආගමේ මිනිස්සුත් එක්ක කතා කරන්නේ මම අසල්වාසියත් එක්ක කතා කරන්නේ මම තමයි හරිම ශුද්ධ මම මගේ ධර්මිෂ්ඨකම තමයි ආ හරිම ධර්මිෂ්ඨකම ආ අපේ ස්වභාව තමයි හොඳම ස්වභාව මගේ පාස්ට තමයි හොඳම පාස්ට අද ලෝකෙට වඩා ලෞකික වෙලා ස්වභාව දෙවියන් වහන්සේ මේකට ප්‍රසන්න නැහැ ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ උන්වහන්සේ කියනවා ප්‍රේමය වංචා රහිත වෙන්න. ප්‍රේමය කියන්නේ අගාපේ ප්‍රේමය. කොන්දේසි විරහිත ප්‍රේමය. වංචාවෙන් ප්‍රේම කරන්න එපා. උඩින් එකයි යටින් එකයි නෙමෙයි. ප්‍රේම කියන්නේ උඩින් පෙන්වන දේම අපගේ හදවතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි වංචාකාර වෙනවා. නපුර නපුරට පිළිකුල් කොට යහපතට ඇලොම් වෙන්න. නපුර පිළිකුල් කරන්න. යහපතට ඇලෙන්න. ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහ වෙන්න. විශේෂයෙන් මේ කාලේ අපිට එකිනෙකාට ස්නේහ වෙන්න වෙන එකිනෙකාව ප්‍රේමයෙන් දරාගෙන යන්න තියෙනවා. ඒත් එක්කම ගෞරවයෙන් තම තමාට වඩා අනිත් අය උතුම් කොට සලකන්න. අද මේක ස්වභාවයි මම මන් දන්නේ මට සමා වෙන්න මම දකින්නෙම නැති දෙයක්. බොහෝ දේ තැන්වල ස්වභාවයෙන් නැතිම දෙයක් අනිත් එක්කනට ගරු කරන එක. අනිත් එක්කනම තේරුම් ගන්න එක. අනිත් එක්කනට ගෞරවෙන් දීලා කතා කරන එක. පහත් කරලා සලකනවා දැන්. එපා කරලා සලකනවා නෑ දෙවියන් වහන්සේ කියනවා ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් නම් ක්‍රිස්තියානි ජීවිතේ අන්‍යාකාර ඇත්තෙක් නම් පූජාවක් වෙන්න කැමති නම් මෙන්න මේ ප්‍රතිපත්ති තුල ගමන් කරන්න. ඒ වගේම අපි 11 වෙනි පදයේ ඉඳලා බැලුවොත් උත්සාහවන්ත කමේදී මැලි වෙන්න එපා. ආත්මයෙන් ජලිත වෙන්න ස්වාමින් වහන්සේට සේවය කරපන්න. බලාපොරොත්තු වී ප්‍රීති වේලා දුකේ දීවසිලිවන්තව සිටපල්ලා යාක්ෂණාවෙහි නොකඩව පැවතියල්ලා ප්‍රතිපත්තියක් කරගන්න යාක්ෂා කරන එක ප්‍රතිපත්තියක් කරගන්න උත්සාහවන්ත වෙන එක ප්‍රතිපත්තියක් කරගන්න ස්වාමින් වහන්සේට සේවය කරන එක ප්‍රතිපත්තියක් කරගන්න බලාපොරොත්තු ප්‍රීති වෙන්න දුකේ දිවසිලිවන්ත වෙන්න මේ කාලේ අපි හැමෝටම බාධාව තියෙනවා මේ කාලේ අපි හැමෝටම සමහර දුක් කම් කටළු තියෙන්න පුළුවන් මේ කාලේ රැකියාවන් කරගෙන අමාරුකම් තියෙන්න පුළුවන් මේ කාලේ සමහර සමහර අභියෝග තුල ඔබ යන්න පුළුවන් ප්‍රතිපත්තියක් කරගන්න මොන දෙයාවත් මම ඉවසිලිවන්ත වෙනවා මොන දෙයාවත් මම ස්වාමින් වහන්සේට සේවය කරනවා මොන දෙයාවත් මම යාක්ෂා කරනවා ආමෙන් ඔබ පූජාවක් වෙද්දී ඔබ අන්‍යාකාර ස්වරූපයෙන් ගොඩනැගෙද්දී ඔබ මේ ප්‍රතිපත්ති තුළ ගොඩනැගෙද්දී ඔබ ශක්තිමත් කිතුණුවෙක් වෙන්න ඔබ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන කිතුණුවෙක් වෙන්න එතකම අපි ඉදිරියට බලුවොත් ප්‍රේමවන්තයනි සුද්ධවන්තයන්ගේ ඕනෑම්කම් වලදී උපකාර කරපල්ලා මේ කාලෙදී අපිට බොහෝ දෙනා සුද්ධවන්තයන් අපිට හම් වෙනවා සභාවේ සෙනඟ උපකාර කරන්න සභා සමහර සේවය කරන පවුල් ඇදහිලිවන්ත පවුල් මේ කාලේ ඔවුන්ට ආර්ථිකව ප්‍රශ්න මතුවෙන්න පුළුවන් ඔවුන්ට ආහාර තියෙනවද කියලා අපි බලන්න ඕන. අපි දුක සැප විමසලා බලන්න ඕන. කෝල් එකක් දීලා බලන්න. ඔයාගේ සභාවේ ඉන්න ආ ඔයාට ළඟම හිතයිෂියට නෙමෙයි ආ ඔයත් එක්ක වැඩි කතා කරන්න නැති කෙනාට දුරකථන ඇමතුමක් දීලා බලන්න. බ්‍රදර් කොහොමද? සිස්ටර් කොහොමද? මේ මේ දවස්වල කොහොමද ඔයාගේ කැම තියෙනවද? ඔයා සතුටින් දින්නේ ශක්තිමත්ව දින්නේ මේ ශුද්ධවන්තයන්ගේ ඕනෑකමල්ද උපකාර කරන්න ඒක ප්‍රතිපත්තියක් කරගම අපි සභාවේ සෙනග විදිහට ආගන්තුක සත්කාරයට ලැදිව සිටපල්ලා. නුඹලාට පීඩා කරන්නන්ට ආශිර්වාද කරපන්න. මේ කාලෙදී අපි දැක්ක පහුගිය කාලෙදීම අපිට බොහෝ පීඩාවන් ආවා. වාචිකව මිනිස්සු අපිට පීඩා කරන්න පටන් ගත්තා. ශාරීරිකව සමහර ස්ථානවල අපි දැක්කා. අපි අපි ආශිර්වාදයකට උන්ට යාක්ෂණා කරමු. මොකද අපිට සතුරන්ට ප්‍රේම කරන්න කියලාද යේසුස් වහන්සේ උගන්වපු නිසා. අපි ඒක ප්‍රතිපත්තියක් කරගමු. ශාප නොකොට ආශිර්වාදම කරපාලා. ප්‍රීතිවන්නන් සමග ප්‍රීති වෙයලා අඬන්නන් සමග අඬපාලා. එකිනෙකා සමග එක්සිට් වෙයලා උසස් දේවල්හි සිත නොතබා පහත් දේවල් වලට සිත අමතක කරපාලා. මෙතන උසස් තැන් වල සහ පහත් තැන් වල කියන්නේ මේ පහත් විදිහට හැසිරෙන්න කියනවා නෙමෙයි. ඒ කියන්නේ උසස් මිනිස්සු එක්ක අපි ඉන්නවා. ඒත් එක්කම හොඳට ජීවත් වෙන අය, ශුද්ධවන්තයන් එක්කම ඉන්න වගේ පහත් තැන ඉන්න මිනිස්සු අපි හිතමු ආධ්‍යාත්මිකව පහත් වෙන්න පුළුවන් ආර්ථිකව පහත් වෙන්න පුළුවන් සමාජීය වශයෙන් පහක් මිනිස්සුන්න පුළුවන්. ඒ මිනිස්යාගේ තැනට බැහැලා ඔවුන් එක්ක එකට ජීවත් වෙන. ඒ කියන්නේ ඔවුන්ව දැනගන්න අපි එතනට බහින්න ඕනේ. මොකද ජේසුස් වහන්සේ ස්වර්ගයේ ඉඳලා උසස් දාන ඉඳලා මෙතෙන් මේ පොළොවට බැස්සා. උන්වහන්සේ අපිව ගලවන පිණිස. ඉතින් ඒ මනුෂ්‍යට උපකාර කරන්න හෝ ඒ මනුෂ්‍යට ගැළවීම ගැන කතා කරන්න හෝ ඒ මනුෂ්‍යව ජේසුස් වහන්සේ වෙතට ගෙනෙන්න අපේ අපි හදාගෙන තියෙන සමහර මානසිකත්ව වලින් අපිට පහින්න වෙනවා. ක්‍රිස්තියානි කාර්යයක් විදිහට ඒක ප්‍රතිපත්තියක් කරගන්න. මොකද අපි ශුද්ධයි අනිත් එක්කන පෞකාරයක් කියලා පරිසිවරෝගේ හැමතිස්සෙම පෞකාර ස්ත්‍රිය දැක්කහම ගල් අතට ගත්තා වගේ අද සභාව මොකද කරන්නේ අපි ශුද්ධයි මේ පෞකාරයත් එක්ක අපිට කිසිම සම්බන්ධකමක් නැහැ මේ පෞකාරය කියලා ගල් අතට ගන්නවා මම දැකලා තියෙනවා ඉතින් ප්‍රේමාන්තිනි ඔබ මම එසේ විය යුතු නැහැ. හරි ප්‍රතිපත්තියක් තියෙන ක්‍රිස්තියානි කාරයෙක් නම් ඔබ පූජාවක් වෙන්න කැමති කෙනෙක් නම් ඔබ අන්‍යාකාර ස්වරූපයෙන් ජීවත් වෙන්න දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න කැමති නම් මෙන්න මේ දේවල් ප්‍රතිපත්ති කරගන්න. ඒ වගේම අපි තව ඉස්සරහට යමු. නුඹලාම ඥානවන්තයෝ යයි නොසිතල්ලා. අපි හැමදේම දන්නවා. අපිට තමයි රෙවලේෂන් එක. ආ එලිදරව්ව තියෙන්නේ. බොහෝ දෙනා කියනවා අපිට තමයි එළිදරව්ව තියෙන්නේ අපි තමයි ස්වර්ගෙන් අපි දෙවියන් වහන්සේ අපේ සභාවට තමයි මේ රෙවලේෂන් එක දෙන්නේ එළිදරව්ව දෙන්නේ අපි එළිදරව්ව තුල යන සෙනඟ අපි අදහිල්ල තුල යන සෙනඟ අනේ අපිට වඩා සමහරක් වෙලාවට එළිදරව්ව අපි නොදන්න අහිංසක මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ දෙනවා ඔබට මට වඩා පැය ගාණක් අපි ආක්ෂාත් උපෙන් ඉන්න පුළුවන් දන්න දණින් ඉන්න පුළුවන් නමුත් අහිංසක සමහර මිනිස්සු පාර යන ගමන් සුද්ධාත්මයන්න් වහන්සේ මඟ පෙන්වනවා දේව වචනයෙන් මඟ පෙන්වනවා. ඉතින් අපිම ඥානවන්තයෝ අපිම හැමදේම දන්නවා අපිට හැමදේම එළිදරව් කරනවා කියලා ඔබ හිතාගෙන ඉන්නවා නම් එතනින් බහින්න. දෙවියන් වහන්සේ තුල අපි අපි අපේ පමණ දැනගෙන ජීවත් වෙමු. ඉතින් ප්‍රේමවන්තිනි අපි ඉදිරියට දේව වචනේ බලමු. කාටවත් නපුරට නපුර නොකරල්ලා. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්න සිතට ගනිලා මෙතන ශෝභන දේ කියලා කියන්නේ සියලු මනුෂ්‍යයන් ඉදිරියේ සෝබනය පාන්න කියලා නෙමෙයි සියලු මනුෂ්‍යයන් ඉදිරියේ මනුෂ්‍යයන්ට ප්‍රියජනක විදිහට ජීවත් වෙන්න එවිට තමයි ස්වාමින් වහන්සේට ගෞරවය යන්නේ ක්‍රිස්තියානි කාර්යයක් කිව්වහම පර පුරාණ කිවිසුමේ සමාවෙන් පුරාණ සභාව ඒක මුල් සභාව මුල් කිතුණු සභාව ක්‍රියාපති සභාව දිහා ගත්තාම ඔවුන්ව දැකලා ඔවුන්ගේ ප්‍රේමය දැකලා තමයි දවස් පතාසෙන ගාවේ දෙබැන් වහන්සේ දවස් පතා සෙනග සභාවට එකතු කරේ. අපිව දැකලා මනුෂ්‍යෙක් සභාවට ඇවිල්ලා තියෙනවද? ඔබ හිතන්න මම ඔබට ප්‍රශ්නයක් දෙනවා. ඔබව දැකලා ඔබගේ ජීවිතය දිහා දැකලා ඔබගේ සාක්ෂිය දිහා දැකලා මනුෂ්‍යෙක් ජේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා තියෙනවද? ප්‍රේමවන්තනි අපේ සිත අලුත් කරගන්න කියලා උන්වහන්සේ කිව්වේ නිකන් නෙමෙයි. ක්‍රිස්තියානි සභාව ලංකාවට ඇවිල්ලා අවුරුදු ගණනාවක් වෙනවා දැන්. නමුත් තාම ප්‍රතිශතය කොච්චරද? තාම අපිට පුළුවන් වුණාද දේශය දිනා ගන්න, මිනිස්සු දිනා ගන්න පුළුවන් වුණාද? අපි සුභාරංචි කියන්න ගියොත් එහෙම මේ මිනිස්යාගේ තියෙන ආගමික తත්වේ මේ මිනිස්යාගේ තියෙන ඇදහිල්ල පල්ලෙහාට දාලා කතා කරලා තමයි අපි සුභාරංචි කියන්නේ. එතකොට මේ මිනිස්යා සුභාරංචි නෙමෙයි අපිවත් පිළිගන්නේ නැහැ. තේරුණාද? අපි අන්‍යකාර ඇත්තෝ වෙමු අපේ මිනිස්යට ගරු කරලා කතා කරන පුරුදු වෙමු ප්‍රතිපත්තියක් විදිහට හැම මේ මිනිස්යා ඇදහිල්ල නැති මනුෂ්‍යයට ගෞරව දීලා කතා කරන්න පුරුදු මේ ඔවුන් රූප නමස්කාරය කරන වෙන්න පුළුවන් ඔවුන් වැරදි නමස්කාර තුල ඉන්න වෙන්න පුළුවන් නමුත් ඔවුන් මනුෂ්‍ය ඔවුන් වෙනුවෙන් නුත් උන්වහන්සේ මැරුණා අපි කොහොමද හිටියේ දෙවියන් වහන්සේ දන්නේ නැති කාලේ අපිට මුල අමතක වෙන සෙනගක් වෙන්න නරකයි ඒ නිසා අපි ඔවුන්ට ප්‍රේම කරන්න ගමු. අපි ප්‍රතිපත්ති හැටියට මේ දේවල් අපේ ජීවිතයට එකතු කරගමු. එතකොට අපි තව ඉස්සරහට බැලුවොත් පලි නොගෙන සමාවෙන්න. තව තියෙනවා පුළුවන් නම් නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට සියලු මනුෂ්‍යයන් සමග සමාදානයෙන් සිටපල්ලා. පලි නොගෙන උදහසට ඉඩ හැරපල්ලා. පලි ගැනීම මාගේ මම විපාක දෙමි ස්වාමින් වහන්සේ කියනසේක. විසිවෙනි පද නුමුත් නුඹේ සතුරාට බඩගෙනවොත් ඔහුට කන්න දීපන්න. පිපාසුව තෝට බොන්න දීපන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩ කරන්න හේය. නපුරුකමෙන් පරාජය නොවේ යහපත් කමෙන් නපුර පරාජය කරපල්ලා. මේ දේවල් ප්‍රතිපත්ති හැටියට ඔබගේ ජීවිතය තුළ මගේ ජීවිතය තුළ අපි එකතු කරගම්. අපි දවස්පතා පූජාවක් වෙමු. අපි දවස්පතා දිව්‍යන් වහන්සේ තුළ උන්වහන්සේට ප්‍රසන්න පූජාවක් යමු. අපි අන්‍යාකාර සිත් ඇත්තේ අන්‍යාකාර සිත් ඇත්තේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ හදවත පැළඳගත්තු මිනිස්සෙක්. ක්‍රිස්තුස් වහන්සේ දැක්ක වගේ ලෝකෙ දිහා දැක්කා. දකින කෙනෙක්. ක්‍රිස්තුස් වහන්සේ කතා කරා වගේ මනුෂ්‍යයට කතා කරන්න පුරුදු වෙන කෙනෙක්. ක්‍රිස්තුස් වහන්සේ හිතුවා වගේ දේවල් දිහා හිතන්න පුරුදු වෙන කෙනෙක්. ඒ නිසා මේ වචනයෙන් ඔබට ආශිර්වාද කරනසේක්වා රෝම 12 වෙනි පරිච්ඡේදය ඔබ හොඳින් මෙනෙහි කරලා අධ්‍යයනය කරලා තවත් ඒ වචනය තුල ජීවිතය සකස් කරගන්න කියන ඉල්ලීම මත මම ඔබෙන් මේ වෙලාවේ සමුගන්න ඔබට ස්තුතිවන්ත වෙනවා මේ කාලය මිඩාකු කරලා මේ වචනට අහුම්කන් දුන්නට මේ වචනය ඔබගේ මගේ ජීවිත තුළ පළදාන සේක්වා ඒ තුළින් දෙවියන් වහන්සේ මහිමට පත්වෙන සේක්වා ස්වාමිනි මේ දෑත් ඔබේ දෑතට මේ හැමදේම බාර කරනවා මේ වචනය ඇසු අපද බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් ජෙසු පීටයි